ධර්මානුශාසනාව අදතර ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවල විනීත ස්වාමීන් වහන්සේ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 කතමේ චත්තාරෝ ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චitte චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජාදෝම නස්සං ඉමේ සංකෝ භික්ඛවේ චතුන්නං සතිපට්ඨානං භාවිතත්තා බහුලී කතත්තා දින්නම් පලානං අඤ්‍යතර පලං පාටිකංකා දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතාති සාදු සාදු සාදු වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද මම මාතෘකා කරගත්තේ ඔබට බණ කියන්න සංයුත්ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුත්තේ අඤ්ඤා සූත්‍රය කියන සූත්‍රය. අඤ්ඤා කියන වචනේ තේරුම රහත් ඵලය කියන එකයි. ඔබ අහලද පුරුදු වෙවි බුදුරජාණන් වහන්සේ මුල්ම දේශනාව පස්වගත අවසන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළාට පස්සේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්තේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරු. මාසයට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නමක්කුත් තිබ්බා. ඉතින් මේ අඤ්ඤා කියන වචනේ රහත් බව සඳහා රහත් බව තමයි මේ වචනෙන් කියවෙන්නේ. රහත් බවට කියන එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරගත්තා කියන තේරුම තමයි අඤ්ඤා කියන වචනේ තියෙන ඒ අඤ්ඤා සූත්‍රය තමයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ. මේ අඤ්ඤා සූත්‍රයේ තියෙන බොහොම කෙටි සූත්‍රයක්. ඒක තමයි මම මුලින්ම සඳහන් කළේ. ඒ සූත්‍රය සම්පූර්ණයෙන් මම කලින් සඳහන් කළා. මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන වඩනවා නම් සතර සතිපට්ඨාන වඩනවා නම් ඔහුට මෙලවදිම මෙලවදිම එක්ක රහත් ඵලය එහෙම නැත්නම් අනාගාමි ඵලය ලබා ගන්න පුළුවන් කියන එක තමයි උන්වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ ඒ නිසා සතිපට්ඨානෙ බොහොම ප්‍රසිද්ධ අහල පුරුදු සූත්‍රයක් බොහොම ගැඹුරු සූත්‍රයක්. පින්නතුනේ අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම රත්නය අතර ඉතාමත් ශ්‍රේෂ්ඨ සූත්‍ර රත්නයක් තමයි සතිපට්ඨාන සූත්‍රයේ සතර සතිපට්ඨානයේ පිළිබඳව වෙලාවේ හැටියට කෙටියෙන් විස්තරයක් කරලා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව තුලින්. යඤ්ඤා සූත්‍රයෙන් කියවෙන්නේ සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට මේ ආත්මෙදිම කෝර රහත් ඵලය එහෙම නැත්නම් අනාගාමි ඵලය ලබා ගන්න පුළුවන් කියන එක. සතිපට්ඨාන සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කළේ ඉන්දියාවේ බරණැස කුරු රට කම්මාස ධම්ම කියන ගමේ නිගම් නියම් ගමේ ඒ ජනතාවට තමයි දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍රයේ මුලින්ම බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයෙන් යම් කෙනෙක් සතිපට්ඨානයේ වඩනවා නම් එයින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ පිරිසිදු බව පිණිස පිරිසිදු භවය කියලා කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම පිණිස ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක හැඬුම් වැළපීම් දුරු කර ගැනීම පිණිස ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක් දොම්නස් සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම පිණිස ඥායස්ස අධිගමාය ආර්ය මාර්ගයට පැමිණීම පිණිස නිබ්බානස්ස සත්‍ය කිරියාය නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සතර සතිපට්ඨානය තමයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම මග කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද සතර සතිපට්ඨානයි. ඉතින් මේකේ ආනිසංශ පහක් මේ මුලින්ම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. සත්තානං විසුද්ධියා සියලු සත්වයන්ගේ පිරිසිදු බව කෙලෙස්ගෙන් පිරිසිදු වීම ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක හැඬෙන් වැළපීම් දුරු කර ගැනීම ඒ වගේම දුක්ඛ දෝමනස්සං අත්ංගමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක් දොම්නස් නැසීම පිණිස ඥායස්සාදිගමාය ආර්ය මාර්ගයට පැමිණීම පිණිස වගේම නිවන් සාක්ෂාත් කිරීම සඳහා එකම මඟ මොකද්ද? සතර සතිපට්ඨානය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මොකද්ද මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ? සතිපත් සිහිය පිහිටුවා ගැනීම. සතිපට්ඨානය කියන වචනේ තේරුම සිහිය පිහිටුවා ගැනීම ක්‍රම හතරක් තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන ධම්මානුපස්සනා කියන මෙන්න මේ අනුපස්සනා අනුව භාවනා කිරීම තමයි මේ සතිපට්ඨාන සූත්‍රයෙන් විශේෂයෙන්ම දේශනා කරලා තියෙන්නේ. පින්නොතනේ නිර්වාණය නගරයක් නම් නිවන නගරයක් නම් ඒ නිවන නැමැති නගරයට ඇතුල් වෙන්න තියෙන දොරටු හතර. දොරටු හතර තමයි මොකද්ද? කාය කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. වෙලාව හැටියට මම කෙටියෙන් විස්තර කරලා දෙන්න බලන්න. කොහොමද මේ සතිපට්ඨානෙ වඩන්නේ? ඉද බික්කවේ බික්ඛු පළවෙනි කායානුපස්සනාව. කායානුපස්සනාව ඉද බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කෙලස් තවන වීරයෙන් යුක්ත යුක්ත සිහිනුවන ඇති භාවනා යෝගී භික්ෂුවක්. කෙලස් තවන වීරයෙන් යුක්ත සිහිනුවන ඇති භාවනාන යෝගී භික්ෂුව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ ශරීරය මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ පංචස්කන්ධේ අනිත්‍ය ආදී වශයෙන් අරමුණු ගනිමින් මේ රූපකය පිළිබඳ ලෝභය හා ක්‍රෝධය තදංග විස්කම්බක් වශයෙන් ප්‍රහාණය කරමින් මේ වහන්සේ මේ කායානුපස්සනාව වඩනවා කියලා බුදුහාමුදුරෝ වඩන්න ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙම වඩනකොට අභිජ්ජා දෝමනස්සන් මේ ශරීරය පිළිබඳව අපේ තියෙන කැමැත්ත, ආසාව සහ ද්වේෂය අයින් වෙලා යනවා මේ ශරීරය පිළිබඳව මෙනෙහි කරනකොට, කායානුපස්සනාව මෙනෙහි කරනකොට. කායානුපස්සනාව මෙනෙහි කරන ක්‍රම හයක් තියෙනවා පින්නතුනි. ඔබ දන්න පළවෙනි එක තමයි ඒක සඳහන් වෙන්නේ ආනාපාන පබ්බය කියන. ආ පළවෙනි එක ආනාපාන. ආනාපාන සතිය. කායानुපස්සනාව වඩන පළවෙනි ක්‍රමය තමයි මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය කියලා කියන්නේ අපි උපන්දා ඉඳලා මැරෙනකම්ම අපි විසින් අනිවාර්යයෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ධ කරන එකම කාර්යය මොකද්ද? හුස්ම ගැනීම. හුස්ම පහළ හෙලීම. එහෙම නැත්නම් අපි මැරෙන. සා මෙන්න මේ උපන්දා ඉඳලා මැරෙනකන් අපි මේ සිද්ධ කරන ක්‍රියාවලිය සිහියෙන් සිද්ධ කරන එක තමයි සිහි බුද්ධියෙන් සිද්ධ කරන එක තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඉතින් ඒක සඳහන් වෙනවා යම් යම් කිසි භික්ෂුවක් අරඤ්‍යගතෝවා කැලේකට ගිහිල්ලා හෝ රුක්ක මූලගතෝවා ගහක් මුලකට ගිහිල්ලා හෝ ශුඤ්ඤාගාරගතෝ පාලුගේක මේ නිසීදති පල්ලංකේ ආභුජිත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨේත්තා පාලුගේක හෝ අර කැලේ ගහක් මුලක හෝ වාඩි වෙලා භාවනානුයෝගීව ඉන්න අවශ්‍ය විදියට වාඩි වෙලා ශරීරයේ කය කෙලින් කරගෙන ඔහු හුස්ම ගන්නවා සෝ සතෝ අස්ස සති ආස්වාස් කරනවා සිහියෙන් ඒ වගේම සතෝ පස්සසති සිහියෙන් ප්‍රාශ්වාස කරනවා. දිග හුස්මක් ගන්නකොට මම දිග හුස්මක් ගන්නවා කියලා හිතනවා. දිග හුස්මක් පිට හරින් පිට කරනකොට දිග හුස්මක් පිට කරනවා කියලා හිතනවා. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා හිතනවා. මේ කය දිහා බලන එක, බලන ක්‍රමයක්. ඉතින් මෙහෙම සිහියෙන් අපි හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට අපිට කය පිළිබඳව වැටහීමක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා. ඒක ගැඹුරින් කාලයක් ප්‍රගුණ කරනකොට අපිට කයක් නැහැ කියන වගේ හැඟීමක් ඇති වෙනවා. සත්වයක් නැහැ කියන හැඟීම ඇති වෙනවා. ඉතින් ඒ උන්වහන්සේ භාවනාන යෝගී මහන්සේ එහෙම මෙනෙහි කරනකොට තමන්ගේ කය පිළිබඳව යම්කිසි වැටහීමක් අවබෝධයක් ඇති වෙනවා. ඒකම අනිත් අයගේ කය පිළිබඳව ශරීර පිළිබඳවත් වැටහීමක් ඇති වෙනවා. ඒ ඇතිවීමත් සමගම උන්වහන්සේට තමන්ගේ කය පිළිබඳව තියෙන ආසාව සහ තරහ, ද්වේෂය, අවිජ්ජා දෝමනස්සන් කියලා කියන්නේ ආසාව සහ තරහ නැති වෙන. මොකද අපි අපේ ශරීරය පිළිබඳව පින්නතුනි හිතාගෙන ඉන්නේ මේක නිත්‍යයි, සැපයි, මගේය සුබයි කියලා හිතාගෙන අපේ ශරීරය පිළිබඳව අපි හිතාගෙන ඉන්නේ මේක හැමදාම එක විදියට තියෙනවා නිත්‍යයි. ඒ වගේම මේක අපිට සැපදායක එකක්. ඒ වගේම මේක මට අයිති මගේ කියන හැඟීම අපේ හිතේ තියෙනවා. ඒ වගේම මේක සුබයි කියන හැඟීම තියෙනවා. ඉතින් මෙන්න මේ හැඟීම් සම්පූර්ණයෙන්ම පහ වෙලා යනවා මේ කායානුපස්සනා වඩනකොට කායානුව බලනකොට ඒ පළවෙනි ක්‍රමය තමයි මොකද්ද ආනාපාන සතිය. ඒක මේ පින්නතුන් වඩලා පුරුදු භාවනාවක් ආනාපාන සතිය. දෙවෙනි එක තමයි ඉරියාපත පබ්බේ කියන දෙවෙනි එක. කායානුපස්සනා වඩන දෙවෙනි ක්‍රමය තමයි ඉරියාපත පබ්බේ. පුනති පරම්බික්ක වේබික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. තිතෝ වා තිතෝමි තිතෝමීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම්මීති පජානාති සයානෝවා සයානෝම්මීති පජානාති අපේ හතර ඉරියව් තියෙනෝනේ අපි යනකොට යනවා කියන සිහියෙන් යන ගමන් කරනවා ගමන් කරනකොට යනවා කියන සිහියෙන් ගමන් කරනවා ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න සිහියෙන් නිසින්නෝමි කියලා හිටගෙන ඉන්නකොට තිතෝ හිටගෙන ඉන්නවා කියන සිහියෙන් ඒ වගේම නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියන සිහියෙන් නිදා ගන්නවා. යනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට නැකිట్లా ඉන්නකොට අපි ඒ සිහියෙන් සතිපට්ඨාන සිහියෙන් අපි ඒ සතර ඉරියව් පවත්වා ගැනීම තමයි ඉරියාපත පබ්බේ කියලා කියන්නේ පින්නතුනි. ඒ හතරෙදි ගමන වාඩි වී සිටින විට හිටගෙන සිටින විට සහ නිදා ගන්නකොට මේ හතරේදී සිහියෙන් ඒ කටයුතු පවත්වාගෙන යාම. එහෙම යනකොටත් තමන්ගේ ශරීරය පිළිබඳව තමන්ට වැටහීමක් අවබෝධයක් ඇති වෙනවා. සත්වයේ කුජලයක් නැත කියන තේරුම අවබෝධය වැටහීම ඇති වෙනවා. ඊළඟට සම්පජඤ්ඤ පබ්බේ කියලා තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි සම්පජඤ්ඤ පබ්බේ. පින්නතුනි ඒ අර හතර ඉරියව් ඇරුණම ඉදිරියට ඉස්සරහට යනකොට ආපස්සට එනකොට යනකොට මම ඉස්සරහට යනවා කියන හැඟීමෙන් යනවා. ආපස්සට එනකොට ආපහු එනවා කියන හැඟීම. ඉස්සරහා බලනකොට ඉස්සරහා බලනවා කියන හැඟීම. අවට බලනකොට අවට බලනවා කියන හැඟීම. ඒ වගේම අත පය දිගාරිනකොට දිගාරිනවා. හකුලනකොට හකුලනවා කියන හැඟීම. ඒ වගේම පාත්‍ර සිවුරු දරනකොට සිවුර අඳිනකොට මං සිවුර අඳිනවා කියන එක. පාත්‍රය දරනකොට පාත්‍රය දරාගෙන ඉන්නවා කියන එක. දානේ වළඳනකොට අනුභව කරනකොට මං කනවා කියන සිහියෙන් කෑම කන්නවා. වතුර බොනකොට පානය කරන වතුර පානය කරනවා කියන සිහියෙන්. මල මූත්‍රා කරනකොට ඒ සිහියෙන්. නිදා නිදි මරනකොට නිද මරනවා කියන සිහියෙන්. කතා කරනකොට කතා කරනවා කියන සිහියෙන්. කතාන කර තුෂ්ණීම් භූත වෙන්නකොට මම තුෂ්ණීම් භූත වෙන්නවා කියන සිහියෙන් කටයුතු කිරීම තමයි සම්පජඤ්ඤ පබ්බේ කියලා කියන්නේ මෙතේ තමා විසින් තමාගේ ඉරියව් පිළිබඳවත් අනුන්ගේ ඉරියව් පිළිබඳවත් මෙනෙහි කිරීම තමයි සම්පජඤ්ඤ පබ්බේ කියලා කියන්නේ සතර ඉරියව් ඇරුණම යාම් ඊම් ඉදිරියේ බැලීම අවට බැලීම අත්පා දිගහැරීම හැකිලීම සිරු පාත්‍රා දැරීම මල මූත්‍රා කිරීම නිදි නිදිය ගැනීම නිදි මැරීම ඔය හැම කටයුත්තකදීම තමන් සිහියෙන් ඒක පවත්වන්න ඕන ඊළඟට අනිත් කායානුපස්සනා කායානුව බලන ක්‍රමය තමයි පටික්කුල පබ්බේ පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව ඒක අපි කවුරුත් දන්න එකක් තමයි. මොකද්ද මේ පිළිකුල් භාවනාවේ කියලා කියන්නේ? අපි අපේ ශරීරය ගැන මෙනෙහි කරන මේ ශරීරයේ තුල මොනවද තියෙන්නේ කියලා මෙනෙහි කරනවා. ශරීරය තුල අපේ පාදාන්තයේ ඉඳලා කේසාන්තයේ දක්වා මොනවද තියෙන්නේ කියලා සිහියෙන් මෙනෙහි කරනවා. එහෙන් මෙනෙහි කරනකොට අපිට මොනවද පේන්නේ? මේකේ තියෙන ಜಾති 32ක්. වර්ග කීයක් තියෙනවද? 32ක්. අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තච්චෝ මන්සං නාරු අට්ටි අට්ටි මිඤ්ඤා වක්ඛං හදයන් දකනං කිලෝමකං ඔහොම කියලා කීයක් තියෙනවද? 32ක් තියෙනවා. මෙන්න මේ 32 තමයි අපි මේ දරාගෙන ඉන්නේ. තියාගෙන ඉන්නේ. පාදාන්තයේ ඉඳලා කේසාන්තයේ දක්වා. මේ 32කින් පහයි පේන්නේ එළියට. මොනවාද ඒ පහ? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන පහ විතරයි පේන්නේ. අනිත් ඒවා මුකුත් පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේ 32 තමයි අපි දරාගෙන ඉන්නේ. Taman දරාගෙන ඉන්නේ මේ 32. අනිත් අය දරාගෙන ඉන්නේ මේ 32. ඉතින් මේ මේ තියෙන මේ තියෙන එක එකක් ගත්තොත් ඒවා හොඳ වටින දේවල්ද? සුවඳ ගහන දේවල්ද? වටිනා දේවල්ද? එක එකක් ගත්තොත් කේසා කියලා ගත්තා. වටිනවද? කේසා කියලා. සමාලාට අපේ පින්නතුන් කෙස් සඳහා විශාල වේදමක් කරනවා. කෙස් සඳහා. නමුත් ඔබ බත් කන වෙලාවේදී බත් කන් බත් පිඟානේ කෙස් ගහක් තිබ්බොත් ඔබට මොකක්ද ඇති වෙන හැඟීම? පිළිකුලක් ඇති වෙනවා. ඒ නිසා මේ ශරීරය කියලා කියන්නේ කුණු ගොඩවල් කීයක්ද? 32ක් තමයි අපි උස්සගෙන එහාට මෙහාට යන්නේ. ඉතින් මෙන්න මේ දේ සිහිපත් කිරීම තමයි පටික්කුල සංඥා කියලා කියන්නේ ඒ තමන්ගේ ශරීරේ තියෙන මෙන්න මේ ටික. ඉතින් මෙන්න මේක සිහිපත් කරනකොට මොකද්ද තමන්ට ඇතිවෙන හැඟීම තමන්ගේ හිතේ ශරීරයේ පිළිබඳව තියෙන රාගය මොකද වෙන්නේ අඩු වෙනවා රාගය අඩු වෙනවා තමන්ගේ ශරීරයට තියෙන ආශාව අඩු වෙනවා අනුන්ගේ ශරීරවලට තියෙන ආශාවත් අඩු වෙනවා ඒ නිසා මේ සතිපට්ඨාන ඉතාම වැදගත් භාවනාවක් තමයි පිළිකුල් භාවනාව පාස්කම්මලා සිල් ගත්තම නිතර කරන භාවනාවක් අපේ ශරීරයේ අඩංගු මේ කුණු ගොඩවල් 32 මේ 32 තමයි අපි එහාට මෙහාට අරගෙන යන්නේ කියන එක අපි හිතනවා මගේ විතරක් නෙවෙයි අනිත් අයගේත් මේ 32ම තමයි තියෙන්නේ මේ 32 එළියට පේන්න තියෙනවා නම් පේන්නේ පහයි අනිත් 27ම පේන්නේ අනිත් ටික පේනවා නම් අපිට පාරේ යනකොට අතේ පොල් පුළු කෑල්ලක් ආයුධයක් අරගෙන යන්න ඕන මොකද මේ අපි පස්සෙන් පන්නනවා මේකට කැමති අය කවුද? බල්ලෝ, කපුටෝ, නිලමැස්සෝ ඒ වාගේ සත්තු තමයි මේකට කැමති. නාරි ඒ වාගේ. සාමාන්‍යයෙන් පිටික්කුල සංඥාව කියලා කියන්නේ මේ කායානුපස්සනාවේ එක අවස්ථාවක් තමයි. ඊළඟට අනිත් එක තමයි ධාතු මනසිකාර පබ්බය. ධාතු මනසිකාර පබ්බය කියලා කියන්නේ පින්නතුනේ අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන මොනවයින්ද කියලා හිතන එක. අපේ මේ ශරීරයේ ඇදිලා තියෙන මොනවයින්ද කියන එක විග්‍රහ කරන එක. මගේ ශරීරය විතරක් නෙමෙයි මේ ලෝකේ කාගේ ශරීරය. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ಜಾති හතරකින්. මොනවාද ඒ ಜಾති හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ හතරෙන් තමයි හැදිලා තියෙන්නේ. මෙන්න මේක මෙනෙහි කිරීම. මේ කාය අනුව බැලන එක ක්‍රමයක් තමයි මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මොනවයින්ද? මගේ විතර නෙවෙයි කාගේ ශරීරවල තියෙන්නේ ওই කොටස් පහ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ කොටස් හතර. එනිසා මගේ ශරීරය වෙනත් කෙනෙකුට වඩා වටිනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම වටින ඒවා කියලා කියන්න බෑ මොකද කාගේ ශරීර සැදලා තියෙන්නේ මේකේ. ඉතින් අපි මලාට පස්සේ ඔය හතර පැත්තට අපේ ශරීරයේ පත් වෙනවා. තද කොටස් පස් වලට එකතු වෙනවා. ජලය ආපෝ වතුරට එකතු වෙනවා. වායෝ කොටස වායුවට එකතු වෙනවා. අනිත් තේජෝ උණුසුම උණුසුමට වායු ගෝලයට එකතු වෙනවා. ඒ නිසා මෙන්න මේ තමන්ගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මොනවයින්ද කියන එක මෙනෙහි කිරීමේ තමයි පින්නතුනේ ධාතු මනසිකාරය කියලා කියන්නේ. ඊළඟට කායානුපස්සනාවේ අවසාන අවස්ථාව තමයි නවසීවතික පබ්බේ කියලා. මොකද්ද මේ නවසීවතික පබ්බේ කියලා කියන්නේ? කෙනෙක් මැරුණට පස්සේ මලමිනිය එම්බාම් කරන්නේ නැතුව එක තැනක තියලා තිබ්බොත් වෙන දේ. කෙනෙක් නෙමෙයි අපි හිතන්නේ මම මලාට පස්සේ ඔබ මම මලාට පස්සේ එම්බාම් කරන්නේ නැතුව තැනක තියලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒක අවස්ථා තියෙනවා 9ක් නවසීවතික කියලා. අවස්ථා තියෙනවා 9ක්. ඉතින් දවසක් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? ඉදිමෙනවා. නිල් පාට වෙනවා. සැරව ගලන්න පටන් ගන්නවා. දෙවෙනි අවස්ථාව තමයි බල්ලෝ කපුටෝ නරි ඒ සුවඳට එනවා ඒ ගඳට එනවා නා ඊළමැස්සෝ ඔය ආගිදී සත්තු ඇවිල්ලා කාලා දාන්න පටන් ගන්නවා ඊට පස්සේ මස්ලේ සහිත නහර වලින් බැඳුණු ඇට සැකිල්ලක් ඉතුරු වෙනවා තුන්වෙනි අවස්ථාව ඊට පස්සේ මස් නැති ලේ තැවරුණු නහර වලින් බැඳිච්ච ඇට සැකිල්ලක් ඉතුරු වෙනවා. හතරවෙනි අවස්ථාව. ඊට පස්සේ මස්ලේ නැති නහර වලින් බැඳිච්ච ඇට සැකිල්ලක්. ඊට පස්සේ තැන් තැන් වල විසිරී ගිය ඇට කෑලි. ඊට පස්සේ මේ සුදු පාට වෙච්ච ඇට කෑලි ටිකක්. ඊට පස්සේ පරණ ඇට කටු ගොඩක්. අන්තිමට දි รา පත් වෙච්ච ඇටකටු ගොඩක් බවට පත් වෙනවා. ඒ කවුදපත් වෙන්නේ? මමත් ඔබත් අපි දෙගොල්ලම යම් කිසි දවසකට පත් වෙන දේ. මෙන්න මේක මෙනෙහි කිරීම. තමයි නව සීවතිකය කියලා කියන්නේ. එතකොට කායානුපස්සනා වඩන ක්‍රම කීපයක් තියෙනවා ආනාපාන සතිය. මම මුලින් කිව්වේ කෙටියෙන් කිව්වේ ඊගාවට ඉරියාපත භාවනාව සම්පජඤ්ඤ භාවනාව කියන්නේ අනිත් ඉරියව් පවත්වීම පිළිබඳව. ඊළඟට පටික්කුල මනසිකාර්ය පිළිකුල් භාවනාව ධාතු මනසිකාර්ය මේ ශරීරයේ සකස් වෙලා තියෙන මොනවයින්ද කියන එක මෙනෙහි කිරීම ඊළඟට මේ නව සීවතිකේ ඉතින් මෙන්න මේ වැඩිම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කායානුපස්සනාව වඩන ක්‍රම හැටියට ක්‍රම හතරක් හැටියට බුදුහාමුදුරුවෝ මේ සතර සටිපට්ඨානෙන් කායානුපස්සනාව ගැන තමයි මම මේ විස්තරය ප්‍රකාශ කළේ. ඊළඟට පින්නතනේ වේදනානුපස්සනාව. අපිට දැනෙන වේදනා. වේදනා වර්ග කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා අපිට දැනෙන. සැප වේදනා, දුක් වේදනා, ඒ දෙකම නැති උපේක්ෂා වේදනා. සැපත් නැති, දුකත් නැති වේදනා. මේ වේදනා පස්සනාවේදී වේදනා අපිට වේදනාවක් දැනුණාට පස්සේ ඒක මෙනෙහි කරනවා. මේ සැප වේදනාවක් සැප වේදනාවක් කියලා මෙනෙහි කරනවා. දුක් වේදනාවක් දුක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් උපේක්ෂා වේදනාවක් අපි මේ සතිපට්ඨානේ වැදගත් කොටසක් තමයි මේ වේදනා මෙනෙහි කිරීම. වේදනා අවස්ථා තියෙනවා පින්නොතුනි 9ක්. ඒ මෙනෙහි කරන්න. මොකද්ද වේදනා අවස්ථා 9 සැප වේදනා දුක් වේදනා, උපේක්ෂා වේදනා, සාමිස්ස සැප වේදනා, निराமிස වූ සැප වේදනා, සාමිස වූ දුක් වේදනා, निराமிස දුක් වේදනා, සාමිස වූ උපේක්ෂා වේදනා, निराமிස වූ උපේක්ෂා වේදනා කියලා මේ තමන් ඒ හිතට දැනෙන සැපයන් මෙනෙහි කිරීම. වේදනා වේදනාවන් මෙනෙහි කිරීම වේදනානු පසන ඉතින් මේ වේදනා මෙනෙහි කර කරන වේදනානුපස්සනා වඩමින් සමහර හාමුදුරු රහත් ඵලයටපත් වෙලා තියෙනවා. රහත් ඵලයටපත් වෙච්ච අවස්ථා තියෙනවා. මම කෙටි මෙයෙන් කතාවක් ප්‍රකාශ කරනවා නම් එක්තරා සිටු පුත්‍රයෙක් ඉඳලා තියෙනවා. ඒ සිටු පුත්‍රයාගේ සහෝදරයෝ දෙන්නයි පවුලේ. තිස්ස නම් ඒ සිටු පුත්‍රයාගේ නම සහෝදරයෝ දෙන්නයි. අයියා විශාල ධනයකට දෙන්නම හිමිකම් ලැබුව දෙමව්පිය වේලාසනින් මැරුණා. අයියා මොකද කළේ? මේ විවාහ වෙන්නේ නැතුව මල්ලිට සියලුම ධනය දීලා මහාන වෙන්න ගියා. කෝටි ගාණක් ධනය මල්ලිට දීලා මල්ලි විවාහ කරලා මේ මහාන වෙන්න ගියා. ගිහිල්ලා මහාන වෙලා මේ කමටහන් අරගෙන කැලේ ගියා භාවනා කරන්න. මල්ලිගේ බිරිඳ කල්පනා කළා දැන් මේ මහාන වෙච්ච හාමුදුරුව නැවත ගෙදර ආවොත් අර ධනයෙන් කුට භාගයක් දෙන්න වෙනවා. ගෙදර ආවොත් මේක එහෙම වුණොත් අපේ කොටස අඩු වෙනවා. මේ සම්පූර්ණයෙන් අපිට භුක්ති විඳින්න බැරි වෙනවා. මේ කල්පනා කළා මොකද කළේ? හොරු කණ්ඩායමක් යවුවා මේ මේ හාමුදුරුව මරන්න. මේ හාමුදුරුව භාවනා කරන්න කැලේකට ගල් ගුහාවකට ගිහිල්ලා භාවනා කරන්න සූදානම් වෙමින් ඉන්න වෙලාවේ. දැන් හොරු මේ හාමුදුරුව හැන්දෑවේ වට කළා. මට කළා මරන්න දැත්. මොකටද මරන්න ආවේ? මෙන්න මෙහෙම මේකටයි කියලා කතන්දරේ කිව්වා. මෙන්න මෙහෙම අහවලු තමයි එව්වේ කියලා. ඉතින් මේ හාමුදුරුව කියන මගෙන් ගන්න කිසිම දෙයක් නැහැ. මගේ දේවල් දීලා ආවේ. ඉතින් මේ මං දැන් මේ මෙහෙම මේ භාවනා වඩන්නයි මං ලෑස්ති කියලා කිව්වට හොරු ඒක විශ්වාස කරන්නේ කොහොම හරි මරන්න තමයි සූදානම්. මේ හාමුදුරුව ඉල්ලුවා එක රාත්‍රියක් මට ඉන්න දෙන්න කියලා. එක රාත්‍රියක්. හෙට එළි වෙනකම් මට ඉන්න දෙන්න. මට මගේ මට ජීවිතේ දෙන්නේ හිත එලි වෙනකන් කියලා. ඉතින් මම පොරොන්දු වෙන්නම් හෙට එළි වෙන වෙලාවේදී මන් මරන්න මං අවස්ථාව දෙන්නම් කියලා. ඊට පස්සේ කිව්වා කොහොමද පොරොන්දු වෙන්නේ? අපයක් කියන්නේ කොහොමද කියලා. මේ කවුරු නැහැනේ අපයක් කියන්නවත් කිසි කෙනෙක්. මේ හාමුදුර මොකද කළේ? මහා කළු ගලක් අරගෙන කලාව දෙකට ගහලා ඒ ඇට කඩාගත්තා. කළු ගලෙන් අර කලව දෙකේ ඇට කඩාගත්තා. දැන් මේ ආඳුනට ඇවිදින්න කියන්න මොකුත් නෑ. දැන් හොරුන් ටිකෙන් අහනවා. දැන් ඉතින් මේ ඇති නේද මේ සාක්ෂිය? මට දැන් දුවන්න බෑනේ, පැනලා යන්න බෑනේ. මේ හාමුදුරුවෝ රාත්‍රී අර දැන් විශාල වේදනාවක් නේ කකුල් දෙක කඩාගෙන. මේ හාමුදුරුවෝ කල්පනා කළා බැලුවා තමන්ගේ සීලය. ඒත්ෙක්සක සීලය බොහොම පිරිසිදුයි. අර කයේ දැනෙච්ච වේදනාවම අරමුණු කරගෙන එළි වෙනකන් උන්වහන්සේ භාවනා කළා. ඒ වේදනා උපස්සනාව තුලින්ම ශරීරයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන එළි වෙනකොට රහත් ඵලයටපත් වුණ මේ වේදනාපස. නිසා මේ හැම භාවනාවකදීම හැම භාවනාවකින්ම පින්නතුනි කායානුපස්සනාව වේදනානුපස්සනාව හැම එකකින්ම කියවෙන්නේ මේ ශරීරයේ තියෙන අපේ ජීවිතයේ තියෙන ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමයි කියවෙන්නේ. එතකොට වේදනානුපස්සනා කිව්වේ මම මේ මුලින් සඳහන් කරපේ වේදනා නාමයේ පිළිබඳව මෙනෙහි කිරීම. ඊළඟට චිත්තානුපස්සනා. අනිත් භාවනා ක්‍රමය තමයි චිත්තානුපස්සනා. ඉතින් චිත්තානුපස්සනාවෙත් අපේ සිතේ ඇතිවන සිතිවිලි ගැන අවදියෙන් සිටීම, සිතිවිලි මෙනෙහි කිරීම. ඉතින් මෙතන සිතිවිලි තියෙනවා 16ක් ඇති වෙන. මේ චිත්තානුපස්සනාව. මොකද 16 සරාග වූ සිතක්. මගේ හිතේ සරාග වූ සිතක් කියලා මම තමන් මෙනෙහි කරනවා. තමන්ට දැනෙනවා මගේ දැන් හිතේ පහළ වෙලා තියෙන්නේ රාගික හිතක් කියලා. ඒක මෙනෙහි කරනවා. ඊට පස්සේ විරාගික වූ හිතක් පහළ වුණොත් ඒක මෙනෙහි කරනවා. දෝෂ සහිත තරහ සහිත සිතක් නම් ඒක මෙනෙහි කරනවා. වීත දෝෂ තරහ නැති හිතක් නම් ඒක මෙනෙහි කරනවා. මෝහ සහිත මෝඩ සහිත හිතක් නම් ඒක මෙනෙහි කරනවා. ඒ වගේම මීත මෝහ මෝහය නැති සිතක් නම් ඒක මෙනෙහි කරනවා. සංකිට්ත ඒ කියන්නේ මේ විසිරිච්ච මේ හැකුළුණු සිතක් නම් ඒක මෙනෙහි කරනවා. වික්කීත්ත විසිරුණු සිතක් නම් අමග්ග අමග්ග සිතක් ඒ වගේම මහග්ගත මහග්ගත සිතක් ඒ වගේම අමග්ගත සිතක් ස උත්තර සිතක් අනුත්තර සිත ඔය වගේ සමාහිත සිත අසමාහිත සිත විමුක්ත සිත අවිමුක්ත සිත කියලා සිතේ චිත්තානුපස්සනාවේ සිත පිළිබඳව මෙනෙහි කරන අවස්ථා 16ක් තියෙනවා ඒ තමන්ගේ හිතේ ඇතිවන සිතිවිලි ඒ ආකාරයෙන් හැමතිස්සෙම මෙනෙහි කරනවා ඒ වගේම අනුන්ගේ සිතේ ඇතිවන සිතිවිලිත් ඒ ආකාරයි කියලා මෙනෙහි කරනවා. ඒ වගේම ඒ හැම අවස්ථාවකම මෙයා ඇති වෙනවා, නැති වෙනවා, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයක් ඒ තුලින් වඩනවා. ඒක තමයි චිත්තානුපස්සනා කියලා සඳහන් කරේ. ඊළඟට පින්නතුනි වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව මේ මේ ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව තමයි හතරවෙනි මේ භාවනා ක්‍රමය මේ ධම්මානුපස්සනාව යටතේ මෙනෙහි කරන්නේ පංච නීවරණ ධර්මයන්. ගන්නනේ පංච නීවරණ ධර්මයන් තමන්ගේ හිතේ මොකද්ද පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එක තමන්ගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවද නැද්ද? උපන්න කාමච්ඡන්දය මේ තියෙනවා නම් ඒක දැනගන්නවා නූපදී නම් ඒක දැනගන්නවා උපන් කාමච්ඡන්දේ දුරු වෙයි නම් ඒක දැනගන්නවා දුරු කළ කාමච්ඡන්දේ නැවත නූපදිනම් ඒක දැනගන්නවා. ඉතින් ඒ විදිහට කාමච්ඡන්දේ වගේම ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච කියන මෙන්න මේවා තමන්ගේ හිතේ තියෙනවාද කියලා විතර මෙනෙහි කිරීම ඒවා ඇති වෙමින් නැති වෙමින් පවතින බව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම තමයි පංච නීවරණ පබ්බේ කියලා සඳහන් කළේ. ඊළඟට පංච උපාදානයන් පිළිබඳවත් මෙනෙහි කරනවා. මොනවද පංච උපාදානය කියලා කියන්නේ? රූපය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඉතින් රූපය කියන එක මේ තියෙන අපේ රූපය මේක ඇති වෙනවා, නැති වෙනවා, වේදනාවක් ඇති වෙනවා, නැති වෙනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මේ පංච උපාදානස්කන්ධයන් මෙනෙහි කිරීම තමයි පින්නතුනි දෙවනි ධම්මා ධම්මානුපස්සනාවෙන් සඳහන් කරන්නේ. ඊළඟට සලායතන ධර්මයන් පිළිබඳව මෙනෙහි කරනවා. ඇස, කන, දිව, ශරීරය, නාසය මනස කියන මෙන්න මේ මේ සලායතන ඒ වගේම ඒකට ගොදුරු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේවා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්නේ කොහොමද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟට පින්නතුනි සප්ත බොද්ධංග ධර්ම තමන්ගේ හිතේ තියෙනවා සති සම්බොද්ධංගය සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය පීති සම්බොජ්ජංගය පස්සති සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ෂා සම්බොජ්ජංගය කියන මෙන්න මේ බොද්ධංග ධර්ම තමන්ගේ හිතේ ඇති නැති බව මෙනෙහි කරනවා පළවෙනි එක සතිය දෙවෙනි එක ධම්මවිචේ ධම්මවිචේ කියන්නේ නාම රූප විග්‍රහ කිරීම තමන්ගේ හිතෙන් වීරය ප්‍රීතිය පස්සද්ධිය පස්සද්ධිය කියන්නේ හිතේ තියෙන සැනසුම වගේම සමාධි උපේක්ෂා කියන මෙන්න මේ බොද්ධංග ධර්ම සිහිපත් කිරීම තමයි ධම්මානුපස්සනා යටතේ සිද්ධ වෙන්නේ. ඊළඟට අනිත් අනුපස් ඒ යටතේ සිද්ධ වෙන අනිත් ඒ තමයි ධම්මානුපස්සනා යටතේ සතර ආර්ය මාර්ග ධර්මයන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මෙනෙහි කිරීම දුක දුක දුකක් විදියට දකිනවා දුකට හේතුව තෘෂ්ණාවයි කියන එක දැනගන්නවා මෙනෙහි කරනවා දුක නැති කිරීම නම් වූ නිවන තෘෂ්ණාව නැති කිරීමෙන් නිවන ලැබෙන බව මෙනෙහි කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙනෙහි කරනවා. මෙන්න මේ ආකාරයට පින්නතුනේ සතර සතිපට්ඨානය මෙනෙහි කිරීම තුළින් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ මේ තුල භාවනා ක්‍රම 21ක් තියෙනවා. ඉතින් මේ විතරක් නෙමෙයි මේ භාවනා ක්‍රම 21